තෙරුවන් සරණයි. ධම්ම චක්කපවත්තන සූත්‍රය. හැමෝම දන්න සූත්‍රයක්. මේ සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ බුද්ධ ධර්ම ත්‍රිපිටක මාලාවේ එතන දෙවෙනි එහෙම නැත්නම් 17 වෙනි වෙලුමේ දෙවනි කොටස 271 වෙනි පිටුව බුද්ධ සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩය ධම්මචක්කපවත්තන සූත්‍රය බොහෝ අය කතා බහ කරන ඊටාම ප්‍රසිද්ධ දාන්න හදන සූත්‍රයක්. නමුත් අපි අපිට අදාළ වෙන්නේ ධර්මයනේ. එන මේ තුළ පිරිසිදුව අපි දකින්න ඕනි මේ බුද්ධ දර්ශනය. සමාජයට ගිලිහුණු අපේ පවසන ඒ දර්ශනය මේ ධම්ම ධම්ම චක්කපවත්තන සූත්‍රය තුළ ඒ අඩංගු ආකාරය දකින්න එක පහසු නෑ. ඒ සූත්‍රය කියවුවා කියලා ඒක එහෙම ලේසියෙන් දකින්න පුළුවන් කියලා යමෙක් හිතනවා නම් ඒක වෙන්නේ නැහැ. අප බලමු මේ සූත්‍රය ගැන පොඩ්ඩක් අපේ සූත්‍රයේ තියෙන ධර්ම කාරණා පිළිබඳව. ඒක මූලික පැහැදිලි කිරීමක් තියෙනවා එක් සමයක භාග්‍යවතුන් වහන්සේ බර්ණස සමීපයේ මිගදාය නම් වූ ඉසිපතනාරාමයේ වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් නමතුසේක. මහණෙනි ලාමකෝ ගැමි දහමක් වූ පුහුදුන් පුහුදුනන් විසින් සෙවුණු ආර්යයන් සතු නොව අවඩ ඇසුරු කළ කාම වස්තුන් කෙරෙහි යම් මේ ක්ලේශ කාමෙහි පුන පුනා යෙදීමකුත් වේද දුක් වූ ආර්යයන් සතු නූ අවඩ ඇසුරු කළ යම් යම් සිරුර පෙළීමේ පුරපුනා යෙදීමකුත් වේද පැවිදි වූ විසින් මේ අන්ත දෙක නොසෙවිය යුතුය ඒ කියන්නේ කාමච්ඡන්දය කාමවස්තුන් කෙරෙහි ඇති ඇල්ම ඒ ආර්යයන් විසින් එහෙම නැත්නම් පැවිද්දන් විසින් ඒ පෙළීම හා විඳීම කාම වස්තුන් කෙරෙහි කාම අර කම්සප සොයමින් යන වස්තුකාමයේ ඇලීම අත්හරින කියන එක. පැවිද්දන් විසිනේ නොකළ යුතුයි කියන එක. ඒ කියන්නේ ඒ ඊට එන සෝමනස්සයත් දෝමනස්සයත්. මහණෙනි තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකට නොපැමිණ පැනස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබෝධ කරන ලද්දේ කෙලස් සංසිදු වීම පිණිස වෙසස් දැනුම පිණිස සිව්සස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. මහණෙනි තථාගතයන් විසින් අවබෝධ කරන ලද ඒ පණස ඇති කරන නුවණැස ඇති කරන ඒ කවරනම් මැදුම් පිළිවෙතක් කෙලස් සංසිඳුම් පිණිස වෙසස් දැනුම පිණිස සිව්සස් දැනුම පිණිස නිවන් පිණිස පවතී දයත් මේ අරියට මගේයි එනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා සමාධියයි මහණෙනි පැනස කරන නුවණස කරන ඒ මේ මැදුම් පිළිවෙත තථාගතයන් විසින් අවබෝධ කරන ලද්දේ කෙලෙස් සංසිඳු වීම පිණිස වෙසෙස් දනු පිණිස සුවසස් දනු පිණිස නිවන් පිණිස පවතී. මෙහෙම කිව්වට මේක කාටවත් තේරෙන්නේ නැහැ. මේක හුදෙක් වචන ටිකක් පමණක් වෙනවා. නමුත් මේක අපි තව ටිකක් එහාට යනකොට නැවතත් මේ ගැන කතා නැවතත් මේ ගැන විමර්ශනයක් මේ සූත්‍රය තුලම හොඳින් දක්නට ලැබෙනවා. මහණනි මේ වූ කලී දුක්ඛාරය සත්‍යයයි ඉපදීමත් දුක්ඛය, ජරාවත් දුක්ඛය, ව්‍යාධියත් දුක්ඛය, මරණයත් දුක්ඛය, අප්‍රියයන් හා එක්වීමත් දුක්ඛය, ප්‍රියයන්ගේ වෙන්වීමත් දුක්ඛය, කැමති දෑ නොලැබීමත් දුක්ඛය, සැකවින් පංච උපාදානස්කන්ධය දුක්ඛයි. මෙන්න මේ මහණෙනි මේ වූ කලේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි. මේ මේක බැලු බැලමට පේන්නේ ඔබට ගොඩක් වෙලාවට පුරුදු වචන ටික තමයි ඒ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියන එක. නමුත් ජාතිය හටගන්න තැන බුදුන් වහන්සේ දේශනා කරන ස්කන්ධාන පාති භව ආයතන ප්‍රලෝභ අංගුච්ච ජාති. ඇසේ උපදයි මහණෙනි උපත කියන තැන. ତොර මේ ඇස ජාතියයි. එතකොට හදගන්නේ පොත කියන තැන උපමා ගත්තොත් පොත ජාතියයි. පොත තියෙන තැන පොත හටගත්තොත් තමයි ඉදීමක් මරණයක් තියෙන්නේ. එහෙනම් එතරම්මයි තියෙන්නේ ඇලීම ගැටීම. පොත තියනවා කියලා ගත්ත තැනයි එතකොට උපත තියෙන්නේ. එතකොට එතනමයි ජාජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සියල්ලම තියෙන්නේ. එතකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එකත් මනාකොට අපිට මේ පංච උපාදානස්කන්ධේම දුකයි කියන්නේ පොත කියන එක හැදීමමයි දුක වෙන්නේ. ඇයි ස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයෙන් හැදෙන්නේ පොත. හැබැයි පොතක් කියලා දෙයක් කොහෙවත් නැහැ. අන්න ඒක දැකීමයි ස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ. පොතක් හමු නොවන තැන ඒ දුක නොවන දුකයි ස්කන්ධ දුක්ඛ කියන්නේ. මේක ටිකක් ගැඹුරුයි මේ කියපු කාරණේ. මට තේරෙයි. මේ ධර්මයේ හොඳින් නිරීක්ෂණය කරනවා නම් ඒ විමර්ශනයක් කරනවා නම් ඒ කෙනාට මේක හමු වෙනවා. බුදුන් වහන්සේ පෙන්වන දුක කොහොමද කියන එක ස්කන්ධ දුක්ඛ කියන්නේ. ඉදංකෝ පන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා. අපිහෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පිහෙහි විපයෝගෝ දුක්ඛෝ. යම්පිච්ඡං නලඹති තම්පි දුක්ඛං. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඉදං කෝ පාන භික්ඛවේ දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත තත අත්‍රා අභිනන්දනී සේයති තං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝ පන භික්ඛවේ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං යෝ තස්සා ඒව තණ්හාය අසේ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලය ඉදං කෝ පන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං ආයමේව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සමාධි මේක අපි කිව්වා දැන් ඉපදීම දුකයි ඉපදීම නම් මේ જાතිය නම් ජාතිපි දුක්ඛ කියන එකනේ ඒ සූත්‍රය තමයි අපි ප්‍රධාන කොට ගන්නෙ ඒ අනුවයි අපි පැහැදිලි කිරීම දිහා බලන්නේ ජාතිපි දුක්ඛ ජාතිය දුකයි ජාතිය නම් පොතේ උපතයි. පොත ඉපදුන තැන දුකයි උපදින්නේ. එතරම්යි. එතකොට පොතේ උපත කියන තැනයි තව සමුදේ සත්‍ය. පොත තියෙන තැනයි දුක සත්‍ය තියෙන්නේ. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ එතනමයි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සියල්ලම තියෙන්නේ. ඒකනේ පෙන්නන්නේ. ව්‍යාධිපි දුක්ඛ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ අප්‍රියේ සංපයෝගෝ දුක්ඛෝ අප්‍රියන් හා එක්වීම දුකයි ප්‍රියේ විපයෝගෝ දුක්ඛෝ ප්‍රියන් හාගේ වෙනවීම දුකයි යම්පිජං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා කැමති දේ නොලැබීම දුකයි ඔව් පොතක් තියෙනවා නම් ඒ පොත පොත කියන තැනම තියෙන්නේ පොතේ උපත එතනමයි සමුදේ එතනමයි එතකොට දුක සත්‍ය තියෙන්නේ ජාතිපි දුක්ඛා එතනමයි ජරා මරණ ශෝක පරිදේව සියල්ලම තියෙන්නේ. අප්‍රියංගෙන් ප්‍රියංගෙන් වෙන්වීම දුකයි ප්‍රියෙහි විපයෝග දුක්ඛෝ අප්‍රිය සංපයෝග දුක්ඛෝ. අප්‍රියන්හා එක්කීම දුකයි. ඒ වගේම නලබති තම්පි දුක්ඛම්. ඒ කියන්නේ කැමති දේ නොලැබීම දුකයි. යම් පිච්ඡං නලබ නලබති තම්පි දුක්ඛම්. කැමති දේ නොලැබීම දුකයි. එතකොට ඒ පොත ඒ පොතක් හට ගැනීම, ඒ පොත නොලැබීම දුකයි, ඒ පොත කැමති නම් ඒක නොලැබීම දුකයි, ඒ පොත අකමැති නම් ඒක තබා ගැනීම දුකයි, ඒ පොත කැමති නම් මේක අහිමිවීම දුකයි. එතකොට මේ දුක හැම පැත්තටම ඉතින් වචන ටිකක් විතරයි. නමුත් බලන පොත තියෙනවා නම් එතරම් දුකට ගන්න කියන එක පැහැදිලියි. තර පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොටම තේරෙනවා ඒ පොත කියන එක හැදීමමයි දුකට හේතුව. සංකිටේන කෙටියෙන් ගත්තොත් පංච උපාදාස්කන්ධ දුක්ඛ. එතකොට ස්කන්ධ කියනකොට වේදනා සංඥා සංකාර වලින් හැදුණු මේ ස්කන්ධයයි පොත කියන ස්කන්ධයයි දුක්ඛ. එතකොට පොත කියන්නේ එතකොට වේදනා වේදනා සංඥා චේතනා මන පස්ස මනසිකාර. එතනට එන කලින් අපි දකිනවා මේ පොතක් හැදෙන තැන. ඔය පොත හැදෙන්නේ වේදනා සංඥා චේතනා කිරීම නිසා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ පොත හැදුනොත් ඒ පොත හැදෙන තැනට ඊට පස්සේ මානසිකාරය වෙනවා නම් ඒ පොත මේ වගේ තණ්හාව ඉපදිලා දුකයි තමයි තියෙන්නේ. ඒතකොට මේ තණ්හාව ඉපදීම පොත තියෙන තැනයි තියෙන්නේ. එතරම් එතකොට පංච උපාදස්කන්ධා දුක්ඛා ඊට පස්සේ මහණෙනි මේ උකලි දුක්ඛාර සත්‍යයි. දැන් පොතක් තියෙන තැනමයි දුක්ඛාර සත්‍ය තියෙන්නේ. එතනමයි පොතේ යන තැනමයි සමුදයාර සත්‍ය තියෙන්නේ. ඒ පොතේ හටගත් තැනම. ඇලෙන තියෙන තැන. එතකොට පෝනෝ භාවිකා අතිකරණ අන්දිරාග සහගත ගිය පෝනෝ භාවිකා අන්දිරාග සහගත අත්‍රාබිනන්දනි. ඒ කියන්නේ නැවත නැවත ඒ පොත හැදෙන හැදෙන ඉඩ තියෙනවා. පෝනෝ භාවිකාව. ඊගාවට ඊගාවට හැදෙන එක. නන්දිරාග සහගතලා එතන එතන නන්දිය. ඒක ඇලෙන ස්වභාවය. පිනවන ස්වභාවය. ඒ ඒ භවයන්හි ඇලීමයි. එතන එතන සිත් පරම්පරාවනේ එතකොට මේ අපි භවය කියන්නේ පොත මේසේ බිත්තිය පුටුව ඇඳ හැමතැන එතන ඇලීම. භවයේ ඇලීමයි. භවය එහි ඇල්ම ඇති කරන යම් තෘෂ්ණාවක් වේද එනම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඒ එතනටම තියෙනවා අපිට මේ තියෙනවා ඉන්නවා කියන තැන ඒ කියන්නේ ආත්ම ස්වභාවය දැනෙන එක කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මෙන්න මේ තණ්හාවේ ස්වභාව ටික හටගන්නේ පොත හටගන්න තැනමයි. එතකොට මහණෙනි මේ වූ කලි දුක්ඛ නිරෝධ සත්‍යයයි. ඒ කියන්නේ ඒ පොතේ මහණෙනි එතකොට කාම වස්තුන් කෙරෙහි පවත්න ඒතොර තණ්හාවේ ස්වභාවය ඒ මහා දැන් මෙතන කියනවා ඉදංකෝ පන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, විභව තණ්හා ඉදම් කෝපන වික්ඛවේ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං. අන්න දුක්ඛ දුකෙන් මිදෙන මග ඊට පස්සේ පෙන්නනවා. තස් යෝ තස්සා ඒව තණ්හාය අසේ විරාග නිරෝධෝ මේ තණ්හාව අසේ විරාග නිරෝධෝ චාගෝ කියලා වචනයකුත් දානවා පටිනිසග්ගෝ කියන වචනයත් දානවා එතනින් මිදීම එතනින් පොතේ මිදීමයි දුකෙන් මිදීම. ඒතර පොතේ මිදීම සිද්ධ වෙන්නේ යෝ තස්සා යේව තණ්හාය අසේ විරාග නිරෝධ. කියන්නේ අශේෂ විරාග නිරෝධෝ කියන්නේ මෙතන ඉතුරුවක් වෙන්නේ නැහැ පොතක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දෙයක් ඇති වෙන්නේ නැහැ. අශේෂ විරාග නිරෝධෝ. එතනට ඇලෙන්නේ නැහැ. විරාගේ ඒ තුලයි මිදීම. අශේෂ විරාග නිරෝධෝ. චාගෝ පටිනිස්සග්ගෝ මෙන්න මේ වචන අතෑරලා තේරුම් කරන්න ගියොත් වරදිනවා. මේක ලොකු තේරුමක් එක වචනේ තුලම තියෙනවා. එතකොට ද මේ කතා කරන දුක්ඛ නිරෝධෝ සරිය අරිය සත්‍යහරි. ඒක දුක්ඛ මිදෙන්නේ මේක මේක හොඳටම පැහැදිලි වෙනවා සෙස විරාග නිරෝධයක් නිසයි. එහෙනම් එතන ඉතිරියක් පොතක් කියලා අල්ල ගැනීමක් නොවෙන්නේ විරාගයක් එන්නේ ඒකේ පිනවීමක් ඒක අල්ල ගැනීමක් නිරෝධයක් දකිනවා නම් තමයි. පොතේ නිරෝධය දකිනවා කියන්නේ එතනයි යථාභූත ඥාණයෙන් සත්‍ය දකිනවා කියන තැන. එතනයි ආශේෂ විරාග නිරෝධය සිද්ධ වෙන්නේ. එතනයි නැවත පොත හට නොගන්න තැනට කටයුතු සිද්ධ වෙන්නේ. ඒකයි පටිනිසග්ගානුපස්සී කියන්නේ. පටිනිසග්ගානුපස්සී කියන වචනේ දාන එකෙම මෙතනදී පැහැදිලි වෙනවා. පොත හට නොගන්න තැනටයි. එහෙමනම් එයා දකින්න ඕනේ. පොතක් නැති බව දකින්න ඕනේ. අන පොතක් කියලා දෙයක් හමු නොවන තැනයි. එතකොට දුක්ඛ නිරෝධ අරිය සත්‍යං කියන තැන යෝ තස්සා යේව ඊව තණ්හා තණ්හාව අතහැරෙන තැන තියෙන්නේ පොතක් කියලා දෙයක් හමු නොවන තැන. සංකිට්ඨේන පංච උපාදස්කන්ධ දුක්ඛ කියලා පොත හැදුනා නම් ඒ ස්කන්ධ ස්කන්ධේ සත්‍ය දකින්න තැනයි. එතකොට පොතක් හමු නොවන තැනයි. එතකොට දුකෙන් මිදෙන තැන වෙන්නේ යථාභූත ඥාණයෙන් දකින්නවා කියන තැන. එතරම් අශේෂ විරාග නිරෝධයක් තියෙන්නේ. එතරම්යි පටිනිසග්ගෝ මුත්‍ති අනාලය කියන එක අපිට දකින්න ලැබෙන්නේ. එතකොට මහණෙනි මේ වූ කල දුක්ඛ නිරෝධ සත්‍යයි. ඒකේ පොතේ මිදීම කියන එක. ඒ කියන්නේ පොතේ මිදීමයි දුක්ඛ නිරෝධ සත්‍ය වෙන්නේ. පට්නිසග්ගා කියන තැනත් අපිට තේරෙනවා නැවත හට නොගන්න ආකාරයටම පොතෙන් මිදීම. එතන අශේෂ විරාග නිරෝධෝ කියනකත් එතන නැවත ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. අශේෂ විරාග නිරෝධයක්. එතන මිදීමක්. එතන ඇල්මක් ඇති වෙන්නේ නැහැ විරාගය කියන වචනේ තියෙනවා. එතන මේ එක එක පුංචි වචන දෙක තුනක විශාල පැහැදිලි කිරීමක් දුක් මේ දුක්ඛ නිරෝධ සත්‍ය කියන තැන එතකොට අරි සත්‍යං කියන තැනම තියෙනවා. මේ ඌ කාලේ දුක්ඛ නිරෝධ සත්‍යයි. තෘෂ්ණාවේ යම් නිරෝෂේෂ නොඇලීම සංඛ්‍යාත නිරෝධයක් දුරලීමෙක් අතහැරීමෙක් මිදීමෙක් නොඇල්මෙක් වේද මහණෙනි මේ වූ කලි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයි මෙන්න මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් නැහැ ඒක නිසායි මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේක ගොඩක් අයට කියවුවට දුකෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැත්තේ. මෙතන මනාව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් තැනක්. මේ ආරෂ්ඨාංක මාර්ගයේම එනම් සම්මාදිට්ඨි සම්මාවාචා කියලා මේ විදිහටම කියනවා. මෙතන මෙන්න මෙතන තියෙන මෙන්න මේ වාක්‍ය පේළිය විශාල කතාවක් කියනවා. ඉදංකෝ පන බික්කවේ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං යෝ තස්සා යේවන් තණ්හායසේස විරාග නිරෝධෝ චාගෝ කියන තැන. එතකොට අසස විරාග නිරෝධෝ නිරෝධෝ කියන වචනට ඒ කියන්නේ මිදීම කියන එක. අපි ගන්න ඕනේ. හට නොගන්න තැන. ඒ කියන්නේ ඒ ඒකේ මිදීම තියන්නේ. එතන ඇල්මක් නැති තැන, ශේෂයක් ඉතුරු නොවන තැන, පටිනිසග්ග කියන තැන. නැවත හට නොගන්න විදිහට ඒකේ මිදීම. මුත්‍ති අනාලය. ඒකේ එකෙන් එන්නේ නැහැ. පිනවීමක්, ඇල්මක් ඇති වෙන්නේ හේතු නැහැ. එතකොට ඉදංකෝපන භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං කියනකොට ඒ සත්‍ය දැකීමයි එතකොට මේ පොත කියන දෙක හැදෙන තැනයි දුක හැදෙන්නේ එතනයි පොතේ ಜಾති හටගන්නේ භවය හටගන්නේ ජරා මරණ ශෝක පරිදේව සියල්ලම හටගන්නේ එතකොට එතනමයි එතකොට ඒකට තියෙන ඇල්ම, තණ්හාව, උපාදාන භව සියල්ලම තියෙන පොත තිබ්බොත්. පොත කියලා ගත්ත තැන, ಜಾති හටගත්ත තැන, භවය හටගත්ත තැන, එතනමයි තණ්හා ආසාව, රාගදේශ මොහ. එතනමයි එතකොට මේ භව තණ්හා, විභව තණ්හා, පෝණෝ භවික, අන්දිරාගසගත, අත්‍රාබිනන්දනි සියල්ලම තියෙන එතනමයි. ඒතර සත්‍ය දකින්න තැන පොතක් නැති බව, පොතක් හමු නොවන තැනයි අන්න පොතේ මිදීම. අශේෂ විරාග නිරෝධය පොතක් අට නොගන්න තැන. එතනයි එතකොට පටිසග්ගානුපස්සී මිදීම. එතනයි දුකෙන් මිදීම Nirodhe. අන්නේ දැකීමයි මාර්ගය. ඒ දැකීම තමයි පෙන්වන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ විදිහට. සම්මා දිට්ඨිය කියන්නේ එතකොට ඒ සම්මා දිට්ඨියට එන්නේ දර්ශන සමාපත්තියෙන් කියලා අපි මීට කලින් පැහැදිලි කරා. අන්න එතනයි සම්මා දිට්ඨියට එන තැනයි ආරෂ්ඨාංග මාර්ගයේ ආරම්භය වෙන්නේ. එතනයි පෙන්වන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං අයමේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ කියලා. සම්මා දිට්ඨියේ තේන තැනින් පටන් ගන්න. සිතුවිලි වලින් මිදෙන තැනයි ආරෂ්ඨාංග මාර්ග හමු වෙන්නේ කිව්වේ නිසායි. පොත කියන තැන තියෙන සිතයි ඒ පොත හටගත්ත සිත පොත දකින සිත ඒ සිතේ මිදීමයි ආරෂ්ඨාංග මාර්ගයේ ආරම්භය වන්නේ. සම්මා දිට්ඨියයි. ඒ සම්මා දිට්ඨියයි සම්මා වාචා සම්මා ආජීව සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා සංකප්ප සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සියල්ල මාට ගන්නේ ඒ සම්මා දිට්ඨියත් සමගයි. එතනින් මේ වායාම නිවැරදි වෙන්නේ, වචනය නිවැරදි වෙන්නේ, සංකප්පය නිවැරදි වෙන්නේ. එතකොට සංකල්පනා නිවැරදි වෙන්නේ, ආජීවය නිවැරදි වෙන්නේ. ඒ සම්මා සතිය උපදින්නේ. පොතෙන් සිතුවිලි වලින් මිදෙන සතිය අනිමිත්ත සතියයි. ඒ අනිමිත්ත සමාධියයි. එතකොට අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චිත්ත විමුක්තියක් සිද්ධ වෙන්නේ මෙතනමයි. ඇයි පොතක් නැති තැන අනිමිත්තයි, ශුන්්‍යතයි, අප්‍රණීතයි. අපි කලින් කතා කරා ඒ පොත පොත කියලා දෙයක් හමු නොවන තැන අනිමිත්තයි අනිමිත්ත සමාධියයි. එතනයි එතකොට ඒ පොතේ මිදෙන සතිය එතනයි ශුන්්‍යතාවේ. එතනයි එතන ආත්මීය දෙයට ගන්න බෑ මම මගේ මගේ ආත්මය කියලා. මගේ කියලා දකින්න පොතක් නැහැ. පොතක් නැත්තන මමත් නැහැ. ඒ කන්නඩිරන ප්‍රතිබිම්බේ නැති වෙනවා බාහිර දෙයක් නැති වෙන තැන. අන්න එතනයි ආත්ම වශයෙන් ගන්න හැකි දෙයක් හම්බ වෙන්නේ ආත්මීය කතාවකුත් හම්බ වෙන්නේ මහණෙනි මේ දුක්ඛ සත්‍යයයි පෙර නොසු විරු දහමි මට ඇස පහළ විය. නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. දැන් ඔන්න මේ ටික කියනවා. ඉදන් දුක්ඛං අරිය සත්‍යාන්ති. ඉදන් දුක්ඛං අරිය සත්‍යාන්ති. මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු ඉදන් දුක්ඛං අරිය සත්‍යානි කියලා ඊට පස්සේ කියනවා මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙර නොඇසූ විරු දහම් මී මට ඇස පහළ වේ කියලා. මේ සතරාර සත්‍ය දැකීම ඉදන් ඉදන් දුක්ඛං අරිය සත්‍යං මේ සතරාර සත්‍ය දැකීමෙන් පෙර නොඇසූ විරු දහම් මී ඇස පහළ වේ කියලා. මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි අන්න ධම්ම චක්කුසේ පහළ වේ. ඥානං උදපාදි ඥානේ පහළ වේ. ප්‍රඥා උදපාදි ප්‍රඥා පහළවිය. දැන් මෙතන ඥානං උදපාදි කියනකොට අපි නිතරම පැහැදිලි කරා මේ ඥානය කියන්නේ සිහි ආරායන අවදියෙන් ඇති වෙන ඥානයයි. චක්කුං උදපාදි කියන්නේ ඒ මස්සයට පේන දේ නෙමෙයි ධම්ම චක්කුසේට පේනවා මේ සත්‍ය සත්‍ය පේන එකයි. එතකොට එතනයි පොතක් නැති බව දකින සත්‍ය අන්නේ සත්‍ය දැකීමයි ධම්මචක්කුසේ පහළ වෙනවා කියන්නේ. ඒ ධම්මේ කියන්නේ දෙයක් නැති බව දැකීමයි කියන එක අපැහැදිලි කරා. ඒ වගේමයි එතනින් ඥානං උදපාදි අන්න විද්‍යා උදපාදි අන්න ප්‍රඥා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි දැන් මෙතනදී මේ උදපාදි මේ ඒ කියන්නේ මෙතන චක්කුන් උදපාදි මෙතන ඒ කියන්නේ මේ අපිට මේ දකින්න ලැබෙනවා විදුවස පහළ වේ කියලා මේකේ තේරුමට දාලා තියෙන්නේ විදු පහළ විය. ඒ කියන්නේ නැන පහළ විය. ඒ කියන්නේ පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. එහෙම තමයි මේකේ පරිවර්තනය ලියලා තියෙන්නේ. පෙර නොයසු විරු දහම් මී මට දහ ඇස පහළ විය. නැන පහළ විය, පැන පහළ විය, විදු පහළ. නමුත් අපිට මෙතන වචන පරිවර්තනයක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මේකේ පැහැදිලිව අපිට අපිට දැනෙනම දේ තමයි ඔව් ධම්ම චක්කුසේව දෙනවා. ඒ කියන්නේ ධම්මහැස පහළ වෙනවා. දෙයක් නැති බව දකින. සාමාන්‍ය අනුසෝතය තුල හැමතැනම දෙයක් තියෙනවා. මේස පුටු ඇඳන් දුව පුතා කියලා. නමුත් මේ සත්‍ය ධර්මයේ දකින කෙනා ඒ චතුරාර්ය සත්‍ය දකින කෙනා ඒ ධම්මස පහළ වෙනවා දෙයක් නැති බව දකිනවා. එතනයි ඥානං උදපාදි. ඒක ඥානටත් අසු වෙනවා. සත්‍යම බව දැනනවා. හිතන බව වෙනයි ඥානතෝ පස්සතෝ දැනන බව වෙනයි. අනේ ඒ වගේමයි ප්‍රඥා උදපාදයක මහා ප්‍රඥාවක්. එහෙම දෙයක් නැති බව දකින තැන මහා ප්‍රඥාවක් තියෙනවා. විද්‍යාව උදපාදේ තන අවිද්‍යාව නැහැ රැවටීම නැහැ. සත්‍ය දකිනවා. ආලෝක උදපාදේ. එයයි ප්‍රඥා ලෝකේ. අන තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයති මේ භික්ඛවේ පුබ්බේ අනුසතේසු ධම්මේසු චක්කුං උදපාදී අර ඒ විදිහටම කියනවා එතකොට මේ ආර්ය සත්‍ය අවබෝධ වීමෙන් ඒ මේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිද දත යුතු යයි පෙර නොයසුවිරු දහම් මේ මට ඇස පහළ විය එළිය පහළ විය ඒ දුක්ඛ සත්‍ය පිරිසිද දන්නා ලදෙයි පෙර නොයසු විරු දහම් මේ මට ඇස පහළ ඒක නැවතත් ඒ විදිහටම කියනවා ආ පුබ්බේ අනුසතේසු ධම්මේසු එතකොට ඒ විදිහටම කියනවා මේ පරිඥායති කියන වචනේ මේ දුක්ඛ අරිය සත්‍යං පරිඤ්ඤයති. ඒ කියන්නේ අපි කව ප්‍රඥානාති කියන්නේ සත්‍ය දකිනවා කියලා. එතකොට විඥානාති කියන්නේ රැවටීම සාමාන්‍ය අනුසෝතය තුළ තියෙන විඥානාති. පජානාති කියන්නේ පටිසෝතේ සත්‍ය දකින තැන. ඒ වචනේ තමයි මේ තියෙන්නේ දුක්ඛ අරිය සත්‍යම් පරිඤ්ඤයන්ති. ඒ පරිඤ්ඤයන්ති කියන්නේ සත්‍ය දකින පජානාති කියන එක. මේ උදපාදී අත්තංකෝ පනිදාන් දුක්ඛං අරිය සත්‍යං පරිඥායති අන්න නැවතත් කියන ඒ පරිඥායති සත්‍ය දකිනෝ එපජානාති සත්‍ය දකින එක පරිඥය මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී අර විදිහටම ඒ විදිහටම කියනවා චක්කුං උදපාදී ඥානං උදපාදී ප්‍රඥා උදපාදී විඥා උදපාදී ආලෝකෝ උදපාදී ඒ විදිහටම ඊට පස්සේ අන්න ඊගව කොටසට එනවා දැන් දුක්ඛ සත්‍ය ගැනයි අපි ඒ කතා කරේ ඒ ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති කියලා. ඊට පස්සේ කියනවා ඉදන් දුක්ඛං ඉදන් දුක්ඛ සමුදයෝ අරිය සත්‍යානි. දැන් ඔන්න සමුදය සත්‍ය කියනවා. මේ වික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු ධම්මචක් පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි අර විතර කියන ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි තංකෝ පනිදං දුක්ඛ සමුදය අර විදිහටම කියනවා කලින් කිව්වා තංකෝ පනිදං දුක්ඛ දුක්ඛං අරිය සත්‍යං කියලා. ඒ දුක්ඛ සත්‍ය කියන තැන. පරිඤ්ඤයාති මේ භික්කවේ අනේ විදිහට දැම්මා. පරිඤ්ඤයාති කියන වචනේ දැම්මේ දුක් දුක්ඛ අරිය සත්‍ය පැහැදිලි කරන තැන ප්‍රජානාති කියන තැන සත්‍ය දකිනවා කියන තැන. දැන් සමුදය කියන තැන කියනවා තංකෝ පනිදං දුක්ඛ සමුදය අරිය සත්‍යං පහතබ්බති අනුපහතබ්බ කියන වචනේ කියනවා. දැන් සමුදේ ඒ කියන්නේ අපි කියවා පොත කියන දෙයක් හටගත්ත තැනමයි සමුදේ එතනමයි දුක්ඛ සත්‍යය. එතකොට සමුදේ සත්‍ය පොත කියන දෙයක් තියෙනවා කියලා ගත්ත ගැනීමයි තණ්හාව. අන්න ඒක ප්‍රහාණය කරන එකයි එක දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ. ඒ කියන්නේ පොතින් මිදීමයි මේ තංකෝ පනිදං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං පහතබ්බන්ති කියන්නේ පහත ප්‍රහාණය කරනවා. ඒ කියන්නේ පොතෙන් මිදෙනවා කියන එකයි. අරිය දුක්ඛ සමුදය අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු අන්න පෙරණසු විරුදාම්මසයයි. එතකොට පොතෙන් මිදීමයි. ආල අර විදිහම කියනවා චක්කුං උදපාදි ආලෝක උදපාදි ඒ විදිහම කියනවා. චක්කුං උදපාදි ආලෝක උදපාදි ඒ විදිහටම ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි ඒ විදිහටම කියනවා තංකෝ පනිදං අර විදිහටම දුක්ඛ සමුදය අරිය සත්‍යං පහියන්ති අන්න ප්‍රහාණය කරනවා ඒ කියන්නේ පොතේ මේ සමුදය සත්‍ය කියන තැන ඒ පොත කියලා දෙයක් හට නොගන්නේ දැන් දුක්ඛ සත්‍ය පොත කියලා දෙයක් නිසා දෙයක් ගත්තා නම් එතන තණ්හාව තියෙන තැන දුක සත්‍ය. හැබැයි දුක සත්‍ය මේ දුක ආර්ය සත්‍ය කියන්නේ ඒක ආර්යවරු දකින්නේ ඒක ප්‍රහාණය කරපු තැන ආර්ය සත්‍ය දකින්නේ. ආර්ය සත්‍ය කියන්නේ ආර්ය කියන්නේ සත්පුජ්‍යල දෘෂ්ටියක් නැති තැන ආත්ම කතාවක් නැත්නම් දෙයක් කියලා දෙයක් නැත්නම් ආර්ය භූමිය තියෙන්නේ. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියනකොට මේ ධම්මචක්ක පවත්තන සූත්‍රය තුල අපිට දකින්න ලැබෙන්නේ ඒ පහී යන්ති කියන තැන ඒ පොතෙන් මිදෙන තැනයි. එහෙනම් ඒ පොතෙන් මිදෙන තැන සමුදයෙන් තණ්හාවෙන් මිදෙන තැනයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය කියන තැනත් එතකොට අපිට දැක්කා ප්‍රජානාති කියන තැන ඒ දුකෙන් මිදී. ඒ දුකෙන් මිදීමයි. සමුදයෙන් මිදීම තණ්හාවෙන් මිදීම එතකොට පොත හට නොගන්න තැනයි. අන පොතෙන් මිදීමයි. එතකොට ඊගාවට අපි ධම්මචක්කපවත්තන සූත්‍රය ඊගාව කොටස බැලුවොත් ඉදන් දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යානි මේක ඊටාම ගැඹීරයි මේ කියන මේ සූත්‍රය ගොඩක් අය කටපාඩමින් කියවනවා. සූත්‍රය ගැන දැනගත්තාම ගොඩක් අය හිතනවා මේ දන් දන්නවා කියලා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ අවබෝධයක් ඥානෙ නැතුව කිසි කෙනෙකුට බෑ මේ සූත්‍රය දිහා බලලා ධර්මයේ දකින්න. ධම්මචක්ක පවත්තන සූත්‍රය කියලා නම කිව්ව පණියේ කවුරුත් නිවන් දකින්නේ නැහැ. සූත්‍රේ කටපාඩම් කරපු පළිනුත් කිසිවෙක් නිවන් දකින්නේ නැහැ. ඒකේ හරේ, මුඛ්‍ය හරේ කුමද්දේ පණිවිඩේ කුමද්දේ පෙර නොසුවිරු දහම් මැස අන්න ඒක දකින්නනවා විතරයි. යාට නිවන් මගක් හමු වෙන්නේ. නැත්තම් මේවා කටපාඩම් කරගෙන ගිරව් වගේ කියවුවා කියලා කිසි කෙනෙකුට පළක් නැහැ. එහෙනම් මෙතන ඊගාව කොටසට අපි යමු. දැන් අපි කිව්වා දුක්ඛ ඉදන් දුක්ඛ ආර්ය සත්‍යානේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ඒ පොත් දැන් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ සත්‍ය දකින්න කියන තැන. ඒ වචනෙම කියනවා නම් පරිඤ්ඤයාති කියපු තැන පරිඤ්ඤා තන්හි කියපු තැන. පරිඤ්ඤා ඒ පරිඤ්ඤායත කියපු තැන එහෙම නැත්නම් පරිඤ්ඤයත කියපු තැන ඒ පජානාති කියන තැන ඒ බුදුන් වහන්සේ ධර්මයේ තුල හැමතැනම පෙන්නනවා සත්‍ය දකින්නවා කියන තැන එතනයි දුකෙන් මිදෙන්නේ. සත්‍ය පොතක් කියලා දෙයක් නැති බව දකින්නවා. අන පොත කියලා දෙයක් නැති බව දකින්න තැනයි දුකෙන් මිදෙන්නේ. දුක ආර්ය සත්‍ය තියෙන්නේ එතනයි. ඒතකොට දුක සමුදය ආර්ය සත්‍ය තියෙන්නේ කොතනද? දුක්ඛ සමුදය කියන්නේ තණ්හා වුණාට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ මේ වචන හොඳින් ඔබ බලන්න මේ සූත්‍රයම හොඳින් බලන්න ඒකෙම තියෙනවා පහතබ්බන්ති කියන වචනේ පහතබ්බන්ති කියන්නේ පහීයන්ති කියන එක පහීයන්ති කියන්නේ එයා එතකොට මොකද්ද ප්‍රහාණය කරන්නේ ප්‍රහාණය කරන්නේ සමුදයයි සමුදේ ප්‍රහාණය කරන තැනයි සමුදේ ආර්ය සත්‍ය හමු වෙන්නේ වැටේනවා අවබෝධ කරන්නේ මොකද්ද දුකයි දුක අවබෝධ කරන තැනයි දුක ආර්ය සත්‍ය හමු වෙන්නේ නැතු මේ දුක දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒක ආර්ය සත්‍ය වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය වෙන්නේ නම් දුක යා පජානාති. ඒ කියන්නේ පොතක් නැති බව දකින්න ඕන සත්‍ය දකින්න ඕන. එතනයි දුක ආර්ය සත්‍ය තියෙන්නේ. එතකොට සමුදය ආර්ය සත්‍ය තියෙන්නේ ඒ ඒ පහියන්ති කියන තැන. ඒ කියන්නේ පොතේ මිදෙන තැනයි. පොතක් නැති බව දකින්න තැනයි. එහෙනම් එතන ඇලෙන්නේ ගැටෙන්නේ පොණෝ භවික නන්දිරාග තත අත්‍රාබි නන්දනී කියන ඒ තණ්හාව සම්පූර්ණයෙන්ම භව තණ්හා විභව තණ්හා ඒ කාම තණ්හා කියන ඒ තුන් තණ්හාවන්ගෙන් මිදෙන්නේ එතකොට මේ පොතෙන් මිදෙන තරයි පොතක් නිසා ඒ කියන්නේ පහියන්ති කියන තැන ප්‍රහාණය වීමෙන් මිදීමෙනුයි ඒ සිද වෙන්නේ ඒකයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ පොතට දෙයක් තිබ්බොත් තමයි පොතක් තිබ්බොත් තමයි එකට ඇලෙන්නේ. පොතක් තියෙන තැන පොතක් නැති බව දකින තැන දුක ආර්ය සත්‍ය වෙනවා. පොතක් තියෙන තැන දුක සත්‍ය වෙනවා. පොතක් නැති බව දකින තැන දුක ආර්ය සත්‍ය වෙනවා. හැයි වගේම තමයි පොතෙන් මිදෙන තැන පොතට ඇලෙන එකයි දුක්ඛ සමුදය සත්‍ය. හැබැයි පොතෙන් මිදෙන එකයි දුක්ඛ සමුදය. එතකොට අපි ආර්ය සත්‍ය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය වෙනයි පොත තියෙන තැන දුක සත්‍ය. හැබැයි පොතක් නැති බව දකින තැන ඒ ප්‍රජානාති කියන තැන ඒ පරිඤ්ඤයති කියන තැන ඒ පරිඤ්ඤායති කියන තැන එතන තියෙන්නේ පොතක් නැති බව දැකීමයි. එතකොට දුක්ඛ එතකොට දුක ආර්ය සත්‍ය කියන්නේ ප්‍රජානාති පොත නැති බව දකින්න එක. දුක්ඛ සත්‍ය කියන්නේ පොත තියෙන එක. දුක ආර්ය සත්‍ය කියන්නේ පොතක් නැති බව දකින්න එක. එවද දුක්ඛ සමුදය කියන්නේ පොතට ඇලීම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ පහියන්ති කියන තැන පොතෙන් මිදීම. ඒක සූත්‍රයේම තියෙනවා මනාකොට. දකින්න ධම්මැස පහළ වෙච්ච නැති එකයි. ඔබට මේක දකින්න නොහැකි වෙන්න හේතුව. අපි ඊගාව කොටසට යමු. ඉදන් දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යානි. මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙරනසු විරු ධම්මස පහළ විහාර විදිහටම කියනවා. පුබ්බේ අනුස්සසේසු ධම්මේසු පෙර නොඇසු විරු දහමක්. චක්කුං උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි. ඒ වගේම ඒ ප්‍රඥා අස ඥානෙ පහළ වුණා ප්‍රඥාව පහළ වුණා ඒ වගේම ඒ විද්‍යාව පහළ වුණා ඒ වගේම ඒ ආලෝකේ පහළ වුණා එතකොට ඒ දහම් මැස පහළ වුණා ඒ මේ මස්සෑ නෙමෙයි මස්සයට පේන දේ නෙමෙයි දහම්මැස කියන්නේ ධම්මචක්කුසේ පහළ වුණා කියන්නේ. ධම්මචක්කුසේ පහළ වුණා කියන්නේ දර්ශන සමාපත්තියෙන් එන එක. සත්‍ය ඥාණයෙන් එන. සත්‍ය දකින එක. එක දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යානි කියන තැන එතකොට එතනදී පාවිච්චි කරන වචනේ එන්නේ අර මිදීම සනිටුහන් කරන. ඒ කියන්නේ මිදීම දකින එක. ඒ පොතක් නැති බව දකින දැකීම. අපි කියවනේ පොතක් නෑ එනේන අරමුණේ සත්‍ය දකින එකයි කියලා මේ මෙතන වෙන්නේ මාර්ග සත්‍ය. අන්නේ මාර්ග ආර්ය සත්‍ය කියන්නේ ඒකයි. මාර්ගය කියන්නේ පොත හැදෙන එක. ඒ පොතක් ඒක ඒ කියන්නේ පොතක් නොහැදෙන ඒ නොහැදෙන ආකාරයේ එකයි මාර්ග සත්‍ය. පොතක් නැති බව දකින දැකීමයි මාර්ග සත්‍ය. පොතක් නැති බව දකින දැකීමයි එතකොට සච්චිකා තබ්බාති කියලා කියන්නේ. එතකොට තංකෝ පනිදං දුක්ඛ නිරෝධ අරිය සත්‍යං කියනකොට ඒ දුක්ඛ නිරෝධය ඒ කියන්නේ දුකෙන් මිදීම. නිරෝධ සත්‍යය මේ කියන්නේ. දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යානි. එතකොට පොතේ මිදීමයි. එතකොට සච්චිකා තබ්බාති කියලා කියනකොට පොතේ මිදිලා මිදීමයි. පොතේ මිදීමයි සච්චිකා. ඒක සච්චිකා තබ්බාති. ඒ කියන්නේ මිදිලා කියන එකයි. එතනයි එතකොට නිරෝධෝ කියනකොට මිදීම කියලා අපි සාමාන්‍යයෙන් ගන්නවනේ චතුරාර්ය සත්‍ය. නමුත් ආර්ය සත්‍ය කියනකොට ඒ පොතක් හට නොගන්න තැන පොතේ මිදීම. තංකෝ පනිදං දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යං සච්චිකා තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදේ අර විදිහටම ඒ විදිහටම කියනවා චක්කුං උදපාදේ ඥානං උදපාදේ ප්‍රඥා උදපාදේ විද්‍යා උදපාදේ ආලෝක උදපාදේ ඒ විදිහටම ඊට පස්සේ තංකෝ පනිදං දුක්ඛ නිරෝධෝ ආර්ය සත්‍යං සච්චිකාන්ති සත්‍තිකාන්ති සජ්ජිකාන්තේ මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා ඒ විදිහටම කියන්නේ. ඊට පස්සේ අපි බලමු දැන් අන්න මාර්ගය. ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන තැන. එතන භාවිතා කරන වචනේ තමයි භාවේ තබ්බන්ති කියන එක. එතකොට මේ මේ මේ මේ දකින දැකීම භාවේ තබ්බන්ති කියන එක. ගොඩක් අයට මේ භාවිතාන්තයක භාවිතා කරන එක. මොකද මේ භාවිතා කරන්නේ? එතකොට මේ පොතක් දැන් අපි පොතක් තියෙන තැන දුක්ඛ සත්‍ය. එතකොට පොතක් නැති බව දකින තැන ප්‍රජානාති කියන තැන දුක්ඛ ආර්ය සත්‍ය. එතකොට එතන තණ්හාව පොතට තියෙන ඇලීමයි දුක්ඛ සමුදය. එතකොට පොතෙන් ඇලීම නැතිවීමයි එතකොට ඒකේ පහතබ්බ කියන තැන ප්‍රහාණය කිරීමයි ඒ ඇලීම නැතිවීමයි. එතකොට පොතක් කියලා දෙයක් තියෙන නැතිකව දැකීමයි දුක්ඛ ආර්ය සත්‍ය. එතකොට පොතක් කියලා දෙයක් නැති බව දකිනකොට ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැති එකයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. එතකොට පොතේ මිදීමයි මාර්ග මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. එතකොට මේ මිදීම කියන එක තමයි සත්‍චිකතබ්බන්ති කියලා කියන්නේ. එතකොට පොතෙන් පොතක් නැති බවට දකින දැකීමයි ආර්ය අෂ්ටාංග මාර්ගය තුල පෙන්වන සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. සම්මා දිට්ඨිය කියන එකට එන්නේ අවිද්‍යා භූමියේ නෙමෙයි විද්‍යා භූමියේ. අවිද්‍යා භූමියේ සම්මා දිට්ඨියක් නැහැ කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේ කොටසෙනුත් පැහැදිලි වෙනවා. අයි විද්‍යා උදපාදි කියන්නේ කොහොමද නැත්තම්? අවිද්‍යා භූමියේ කොහොමද විද්‍යාව? කවදාවත් මේ ආර්ය මේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ හරියට කෙනෙක් දැක්කොත් ඇත්තටම සම්මා දිට්ඨියක් යාට හම්බ වෙන්නේ නැහැ අවිද්‍යා භූමියේ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික භූමියේ සිතුවිලි වල ඉන්නකන් දෙයක් තියෙනකන් සම්මාදිට්ඨියක් හම් වෙන්නේ නැහැ. පොත කියලා දෙයක් තියෙන තැන කොහෙන්ද සම්මාදිට්ඨියක් තියෙන්නේ? එහෙම සම්මාදිට්ඨියක් හම් වෙන්නේ පොත කියලා දෙයක් නැති බව දකින තැනයි එහෙමනම් සම්මාදිට්ඨිය හම් වෙන්නේ කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් පෙන්වන්න පුළුවන්. වැටහෙනා නේද? ඒ කියන්නේ අවිද්‍යා භූමියේ ඒ කියන්නේ සම්මාදිට්ඨියක් නැහැ. ඒකයි මෙතන වැදගත්ම පණිවිඩය. අපි සම්මා දිට්ඨිය දකින්න ඕන නම් එයා දකින්න ඕනි භව නිරෝධයක් බෞද්ධයෙක් වෙන්න ඕන. ඒතර බෞද්ධයෙක් වෙන්නේ දෙයක් නැති බව දකින්න තැනයි. ඒ දෙයක් නැති බව දකින්න තැනයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේත් පෙන්වන්නේ දුක්ඛයෙන් මිදෙන තැන දුක සත්‍යය තැනයි තියෙන දුකාර්ය සත්‍යය. දුකාර්ය සත්‍යය තියෙන තැන තියෙන්නේ කුමක්ද? පරිඤ්ඤයන්ති කියන තැන ඒ පරිඤ්ඤයති කියන වචනේ තමයි ප්‍රජානාති කියලා. බුදුන් වහන්සේ හැම තැනම ධර්මයේ හරියට පෙන්ලා තියෙනවා. දකින්න ධම්මචක්කුසේ පවදී ඒ පහළ නොවීමයි ඔබගේ තියෙන ඒ බොළඳකමයි අවිද්‍යාවයි. ඒ කියන්නේ බාහිර පොතක් නැති බව දකින තැනයි බෞද්ධයෙක් ඉන්නේ. නැත්තම් ඉන්නේ මිත්‍යා දෘෂ්ටික අවිද්‍යා භූමියේ මෝහගන අන්ධකාරයේ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඔබට ඕන විදිහට නෙමෙයි සත්‍ය වශයෙන්ම ධර්මයසින් දකින්න ඕනි. ධම්මයසින්මයි දකින්න ඕනි. එතකොටයි ඒක පේන්නේ. අන දැන් අපි බලමු සූත්‍රය පෙන්වන විදිහටම ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යානි මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං භාවේ තබ්බන්ති අනේක දකින දැකීමයි භාවේ තබ්බන්ති කියන්නේ කියන්නේ සත්‍ය දකිනවා පතක් නැතව දකින දැකීමයි භාවේ තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ආර විදිහටම ආලෝකෝදපාදි චක්කුං උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝදපාදි ඒ විදිහටම තංකෝ පනිදාං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තන්ති භාවේ තන්ති ඒක භාවිතය කිරීම එහෙම නැත්නම් ඒ බාහිර පොතක් නැති බව දකින දැකීමයි එතකට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍ය මේ භික්කවේ පුබ්බේ අනුසතේ ධම්මේසු චක්ක දාර විදියටම කියලා කියනවා. යාව කිංච මේ භික්කවේ ඉමේසු මහණෙනි යම්තාක් මට මේ සිව් අරිසස්හි මෙසේ තුන් පිළිවැටක් ඇති දොළොස් අයුරක් ඇති ඥාන සංඛ්‍යාත දර්ශනය තතුසේ වෙසසින් විසිදු නොවීද මහණෙනි ඒතාක් මම දෙවියන් මෙන්න මෙන්න මෙතන ඊටාම වැදගත් මේ කතා විශාල වටිනාකමක් තියෙනවා මෙන්න මේ කොටසේ. බලන්න මහණෙනි ඒතාවක් මම දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ලොවේහි මහන බමුණුන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මක් සම්බෝධයට අවබෝධ කළමි නොම පිළි පිළින කළෙමි ඒ කියන්නේ ඔබ හිතනවද මේ සූත්‍රයේ මේ ටික අපි මහා දිට්ටි දිට්ටි සංයුත්තේට ගියා නම් ඔබට ඔබටම පේයි දිට්ටි සංයුත්තේ මේ විදිහටම කියනවා නේද මොකද්ද දිට්ඨි සංයුතය කියන්නේ? දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවේහි මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර වූ සම්මා සම්බෝධියට අවබෝධය කළ මේ ඒ බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ කාටද? ඒ අවිද්‍යා භූමියේ ඉන්න අසෘතවත් පෘථග්ජනයට ඒ කියන්නේ අවිද්‍යා භූමියේ රැවටිලා ඉන්නවා ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික භූමිය කියන්නේ කුමක්ද දෙවියන් ඉන්නවා, මරුන් ඉන්නවා, බමුන් ඉන්නවා. අන්නේ භූමියයි දෙවියන්, මරුන්, බමුන් ඉන්න භූමියයි අවිද්‍යා භූමිය. අන්නේ අවිද්‍යා භූමියේ සම්මාදිට්ඨිය යමෙක් අවබෝධ කරනවා කියන්නේ මේ දෙවියන්, මරුන්, බමුන් සහිත ඉන මිත්‍යා දෘෂ්ටික භූමියේ. ඒ කියන්නේ ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක මිත්‍යා දෘෂ්ටියක් කියන එක හොඳින් දරා ගන්න ඕනේ. ඒකයි මිත්‍යා දෘෂ්ටිය. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? දෙවියන්, මරුන්, බඹුන්, ඒ ඉන්න ඉන්නවා කියලා ගත්ත භූමියයි මිත්‍යා දෘෂ්ටික ප්‍රජාව. ඒ මිත්‍යා දෘෂ්ටික ප්‍රජාවට උපදින සම්මා දිට්ඨියයි මේ සත්‍ය දකීම කියන්නේ දෙයක් නැති බව දකින තැනයි. එහෙනම් ධර්මයේ තියෙන්නේ පොත කියන දේ මිදෙන තැනයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ ස්කන්ධ දුක්ඛා කියන්නේ දෙයක් නැති බව දකින තැන දෙවියෙක් නැහැ මාරුවෙක් නැහැ බඹෙක් නැහැ කිසිවක් නැති තැනයි සම්මාදිට්ඨිය අන්න ඔවුන්ගෙන් මිදිලා සම්මාදිට්ඨියටපත් වුණු තැනයි එතකොට මේ මහා සිංහනාදේ තියෙන වැටහෙනවා ඒක ඊටාම ගැඹුරුයි කියන කාරණාව ඒක ඒක ඊටාම වටින තැනක් ඉදිරිපත් කිරීම. එතකොට මෙතන තව කියන මෙතන එක වාක්‍යයෙන් යනවා මේ මේ කතාව හොඳ පැහැදිලි කිරීමක් මෙතන තියෙන තැනක්. මේ ඒ තමයි ඔබට දකින්න ලැබෙනවා ත්‍රිපරිවට්ටන් ද්වේදසාකාරම් කියන එකත් මෙතනම දැන් පෙන්නනවා. සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියන එක. එතකොට ඒ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ සත්‍ය ඥානෙ කියන්නේ සත්‍ය දකින්න එක. ඥානෙට හසු වෙන්නේ. ඒ සත්‍ය දකින්න එක. කෘත්‍ය ඥානය කියන්නේ එතකොට ඒ පොතක් නැති බව දකින දැකීම සත්‍ය ඥානේ ඒ පොතක් නැති බව දැන ඒ සත්‍ය දැකීම තුළ ඒ තමන්ට ඥානයට හසු වෙන එක. එතකොට කෘත්‍ය ඥානය කියන්නේ දකින දැකීම පොතක් නැති බව දකින දැකීම. එතකොට කෘතඥානය කියලා කියන්නේ පොතෙන් මිදීම. එතනත් තියෙන චතුරාර්ය සත්‍යමයි. සත්‍ය ඥානේ නැති බව දකින දැකීම ඒ හිතන එක ඊට පස්සේ කෘත්‍ය ඥානේ ඒ නැති බව <coughs> දකින්න දැකීම කෘතඥානය කියන්නේ මිදීම. අර විදියටම ගන්න පුළුවන්. පජානාති කිව්වේ ඒ සත්‍ය දකින්න එක ඒ දුක්ඛ සත්‍ය තියෙන තැන. එතකොට ඊගාවට අපි පහතබ්බන්ති කිව්වේ සමුදය සත්‍ය තියෙන තැන, ආර්ය සත්‍ය තියෙන තැන. එතකොට ඒක ප්‍රහාණය කිරීම නොයල්ම ඇලෙන්නේ නැතිව මිදෙන එක. ඊට පස්සේ අපි නිරෝධ සත්‍ය කිව්වේ ඒ සච්චිකාතබ්බා මිදීමටපත් වීම. ඊට පස්සේ නිරෝධ මාර්ග සත්‍ය කියලා කිව්වේ භාවේ තබ්බන්ති. එතකොට ආරෂ්ඨක මාර්ගේ භාවේ තබ්බන්ති කියන එක. එතකොට ඒක දැකීම. මේ මේ විදිහටම තමයි එතකොට සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ, ත්‍රිපරිවට්ටන් ද්වේදසාකාරම් කියන මේ හැමතැනම එතකොට මේ තුන් ආකාරයක් තියෙනවා. දකින්න එක දැකීමයි මිදීමයි. දැකීමයි ඒ කියන්නේ සත්‍ය දැන ගැනීමයි දැකීමයි මිදීමයි. දැන ගැනීමයි දැකීමයි මිදීමයි කියන එක තමයි සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියන්නේ. දැන් පැහැදිලි. ඒ දැන ගැනීම තියෙන්නේ සත්‍ය ඥානෙ, දැකීම තියෙන්නේ එතකොට කෘත්‍ය ඥානෙ, ඒ මිදීම කියන එක තියෙන්නේ එතකොට කෘතඥානෙ. මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය යමේ ගැලපුවොත් ඔහු මහා ප්‍රාතිහාරයක් පානවා. ඒකාන්තයි. ඔහුට මේ ලෝකේ කිසිවක්ම හම්බෙන්නේ නැහැ. ඔහු සියල්ලෙන් මිදිලා. අන්න ඒ කෙනාටයි චක්කුන් උදපාදි කියලා කියන්න පුළුවන්. ඒ කෙනාටයි කියන්න පුළුවන් චක්කුන් උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි කියලා. අන්නේ මහා පුරුෂයාටයි ඒක කියන්න පුළුවන්. යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රූහි මහා පුරුෂෝ කිව්වේ අන්නේ නිසයි. ඒක මහා සිංහනාදයක්. මේ ලෝකේ දෙයක් නැති බව දකින තැනයි එතකොට දුක්ඛ ආර්ය සත්‍ය තියෙන්නේ. වැටහෙනවද ඒක දැන්? ඒ පජානාති කියලා පෙන්වුවේ ඒකම තමයි පරිඤ්ඤයාති කියලා කිව්වේ. ඒ සූත්‍රය තුල ධම්මචක්කපවත්තන සූත්‍රය තුලින් ඔබට මේක දකින්න පුළුවන්. හැබැයි මහා නුවණක් ඕනේ. එතකොට දෙයක් නැති බව දකින තැනයි ඒකට ඇලෙන ගැටෙන එක නැති තැනයි. එතකොට පෙන්වේ පහතබ්බන්ති කියලා. එතකොට ඒ ආර්ය සත්‍යං පහතබ්බන්ති කියලා කිව්වේ ඒකයි. එතකොට ඒකයි පෙන්වේ පහියන්ති කියලා කිව්වේ ඒ සමුදය සත්‍යයි. ප්‍රහාණය කිරීම. පහතබ්බ පහියන්ති. ඒ කියන්නේ සත්‍ය දකින්න පොතක් කියලා දෙයක් නැති බව ඒ පොතට ඇලෙන්නේ නැහැ. ඒකෙන් පහ පහියන්ති ඒකෙන් පහණය කිරීමයි සමුදේ සත්‍ය ආර්ය සත්‍ය වෙන්නේ. එතකොට පොතක් කියලා දෙයක් නැහැ. එතකොට ඒක ඒකෙන් පහියන්ති ඒක පජානාති ඒ කියන්නේ පරිඤ්ඤයන්ති පහියන්ති ඊට පස්සේ පොතේ මිදෙන ඒ Nirodhe දැකීමයි සච්චිකාතබ්බන්ති කියන්නේ. ඒ කියන්නේ මිදීමටපත් වීමයි. ඒ මිදීමටපත් වීමයි. එතකොට ඊට පස්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඒ විදිහටම පැහැදිලි කරලා තියෙන්නේ භාවන්ත භාවිය භාවිතබ්බන්ති කියන එක. ඒ කියන්නේ භාවිතත්ති කියන එක. ඒ කියන්නේ භාවිතා කරන එක. එහෙම නැත්නම් භාවේතබ්බන්ති. භාවේතබ්බන්ති කියන්නේ ඒ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආරි සත්‍ය කියන්නේ භාවයේ තබ්බන්ති කියන එක. අරිය සත්‍යම් භාවයේ තබ්බන්ති මේ භික්ඛවේ කියලා කිව්වේ ඒ නිසයි ඒකමයි භාවಂತಿ. ඒක භාවිතා කරන ආකාරයයි. එතකොට තව විදිහකින් කිව්වොත් ඒකයි දැකීම කියලා කිව්වේ. එතකොට සත්‍ය ඥානය කියන්නේ දැන ගැනීම. එතකොට කෘත්‍ය ඥානය කියන්නේ දැකීම. එතකොට කෘතඥානය කියන්නේ මිදීම. මිදීමටපත් වීම. එතකොට ද්වේදසකාරාන්ති පරිවට්ටම් කියලා සම්පූර්ණයෙන්ම මේ තුන් ලෝකෙම මිදෙන එකයි සියල්ලෙන්ම මිදෙන එකයි බාහිර කෙනෙක් දෙයක් කියලා දෙයක් හමු නොවන තැනයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. දෙයක් තියෙනවා නම් එතන තියෙන අවිද්‍යා භූමියයි. මේසේ පුටු ඇඳ දුව පුතා ගෙවල් දොරවල් ඉර අද සියල්ලම තියෙන්නේ අවිද්‍යා භූමියයි. ඒක පෙන්වන්නයි බුදුන් වහන්සේ කියන්නේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ලෝවේහි මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවේහි අනුත්තර වූ සම්මා සම්බබ්බෝධ සම්මා අනුත්තර වූ සම්මක් සම්බෝධියට අවබෝධ කළමි කියන කියනකොට කියන්නේ මේ අවිද්‍යා භූමියේ ඉන්නේ දෙයක් තියෙනවා කියලා හිතාගෙනයි ඒ දෙවියන් මරුන් බමුන් මිනිසුන් ඉන්නවා කියලා හිතාගත්ත භූමිය මිත්‍යා දෘෂ්ටික භූමියටයි එතකොට සම්මා දිට්ඨියක් මෙතනදී පහළ වෙන්නේ. ගොඩක් අයට තේරෙන්නේ නැති වචනේ තමයි හිරවුණු තැන තමයි මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ලොවේයි මහාන බමුණන් සහිත දෙවිමුණුන් සහිත ප්‍රදාවේ ප්‍රජාවේයි කියන මොකක්ද කියන එක තෝරගන්න බෑ. ඔවුන් හිතුවා මේ මේ මේ තමයි මේ අපි මේ දෙවියන් ඉන්නවා මිනිසුන් ඉන්නවා මරුන් ඉන්නවා බමුණු ඉන්නවා අපි මේ අපි තමයි එතකොට මේ මෙන්න මේ ප්‍රජාවට තමයි එතකොට මේ සත්‍ය අවබෝධ කරන්නේ නෑ ඔය ප්‍රජ ඕක දකින්න එක එහෙම දෙවියන් මිනිසුන් මරුන් බමුණු ඉන්න අයගෙන් එහෙම දෙයක් නැති බව අවබෝධ කරලා මිදෙන එකයි එතකොට සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ. ඒ තරයි අවිද්‍යා භූමිය. අවිද්‍යා භූමිය කියන්නේ දෙවියන් එතකොට දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ලොවේයි මහාන බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව කියලා කියන්නේ අවිද්‍යා භූමිය. අයියාට දෙයක් තියෙනවා. පොත කියලා දෙයක් තියෙනවා. දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා. එයාට හැමතැනම කෙනෙක් දෙයක් තියෙනවා. එතන අවිද්‍යාවයි තියෙන්නේ. වැටහෙනවා. ඒක වාක්‍ය ගලපන්න බැරි නිසා තමයි චතුරාර්ය සත්‍ය මේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා කිසි කෙනෙක්ට නිවන් දකින්න බැරි වෙන්න හේතුව. එතන රැවටීමයි. මහා රැවටීම. ඒක දකින්න නම් ධම්මචක්කුසේවනි. දැන් වැටෙනවා. මහණෙනි යම්තාක් මට මේ සිව් අරිසස්සී මෙසේ තුම් පිරිවැටක් ඇති 12 අයුරක් ඇති. අන්න ඒක තමයි යාව කිංච මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවං තිපරිවට්ටං ද්වේදසාකාරං යථාභූතං ඥාන දස්සනං අන්න ඥාන දස්සනේ පාර වෙලා තියෙන්නේ එතනමයි. ඒතොර ද්වේදසාකාරං තිපරිවට්ටං කියන එකත් එතකොට පැහැදිලි. දැන ගැනීම වෙනයි දැකීම වෙනයි මිදීම වෙනයි දැන ගැනීම දැකීම මිදීම කියන ආකාර තුනෙන් මිදීමත් සිද්ධ වෙන්න ඕන ඒ චතුරාර්ය සත්‍යම එතන තියෙන්නේ. ඔව් ඒ දැන ගැනීම කියන්නේ එතන සත්‍ය ඥානනේ දැන ගැනීම. ඊට පස්සේ එන්නේ කෘත්‍ය ඥාන. ඒ කියන්නේ දැකීම. ඊට පස්සේ එන්නේ කෘතඥාන. ඒ කියන්නේ මිදීම. සත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කෘතඥානෙ ද්වේදසාකාරන් ත්‍රිපරිවට්ටම් විදියට චතුරාර්ය සත්‍යයට ගැළපීම තුලයි ඒ දොළස් ආකාරයට දැකීම තුලයි අන්න ඒ යථාභූත ඥානස ඥාන දර්ශනේ පහළ වුණා කියන්නේ ද්වේදසාකාරං යථාභූත ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝසි දැන් හරි දැන් තේරුණා සුවිසුද්ධං අහෝසි නේ තාවං භික්ඛවේ සදේවක ලෝකෝ සමාරකේ සක්බ්‍රහ්මකේ සසම්මන බ්‍රහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පඤ්ඤාය සිං යතා යතෝච කෝ මේ භික්ඛවේ ඉමේසු චසුසු අරිය සච්චේසු ඒවං තිපරි වට්ටං ද්වේදසාකාරං යතා භූතං ඥාන දස්සනං සුසුද්ධං අහෝසි අතාහං භික්කවේ සදේවක ලෝකෝ සමාරකේ සබ්‍රහ්මකේ සසම්මන බ්‍රාහ්මනියා ප්‍රජායා සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිඤ්ඤ අபிසම්බෝධි පඤ්ඤා පඤ්ඤා පඤ්ඤාසින් ඥානංච පනමේ දස්සන උදපාදි අකුප්පා මේ චේතෝ විමුක්තිති අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවත. ඉදම් වෝච භගවා අත්තමන පඤ්ඤවග්ගීය බික්ඛු භගවතෝ වාසිතං අභිනන්දුති එතකොට මේ පුංචි දෙයක් නෙමෙයි ඊටාම විශාල මේක වාක්‍යයක් තුළ විශාල පැහැදිලි කිරීමක් තියෙනවා මහණෙනි යම් කලක මට මේ සිව් අරිසස්සී මෙසේ තුන් පිරිවැටක් ඇති 12 අයුරක් ඇති ඥාන සංඛ්‍යාත දර්ශන තසුසේ වෙසසින් තසුසේ වෙසසින් විසුදු වීද මහණෙනි එකල්ලි මම දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ලොවේ මහාන බබුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවේ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළමැයි පිළින කෙලෙමි අන්න මේ මේ සත්‍ය ඒ එතකොට අපි පැහැදිලිව පැවසුවා ඒ දෙවියන් සහිත මනුස්ස සහිත බමුණු සහිත මිනිසුන් සහිත මේ ප්‍රජාව තමයි අවිද්‍යා භූමිය. ඒ අවිද්‍යා භූමියේ තුල මේ සත්‍ය අවබෝධ කිරීමයි එතකොට ඒ සම්මා සම්බෝධියටපත් වුණා කියලා කියන්නේ. මට ඥාන දර්ශනය පහළ වේ. ඒ ඥාන දර්ශනය කියන්නේ එතකොට එයයි. එතකොට මාගේ අරහත් ඵලයේ සමාධිය අකෝප්‍ය එක ඒ කියන්නේ සැලෙන්නේ නැහැ. නොසැලෙන ඒ අරහත්ත්වයටපත් වුණා කියන්නේ රහ නැති වුණා ඒකෙන් මිදුණා කියන එකයි. මේ කෙලවර ඉපැද්ද දැන් පුනර්භවයක් නැතයි මේ භාග්‍යවතුන් වහන්සේ වදාසේක නැවත උප්පත්තියක් පුනර්භවයක් නැහැ කියන එක සතුටු සිත් ඇති පස්වග භික්ෂු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්ත අන්න එතකොට මේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි යම් කිසිවෙක් හටගන්නා සුළු නම් ඒ සියල්ල නැසෙන සුළුයයි ආයුෂ්මත් එතකොට අවබෝධ කරන්නේ මොකද්ද යමක් හට ගන්නා සුළු නම් ඒ නැසෙන සුළු බවයි දෙයක් තියෙනවා කියලා ගත්ත තැන ඒ ධර්මයේ නැති බවයි ඒ දෙයක් නැති තියෙන බව දැකීම තුලයි අවිද්‍යාව භූමිය තියෙන්නේ එතකොට ඒ සියල්ල මහා මහා ආందోලනාත්මක ධම්මචක්කුසයක් පහළ ඒකයි දස්සනේ කියලා කියන්නේ ඒකයි දස්සනේටපත් වෙනවා කියලා කියන්නේ ඉමස් ඉමස්මින්ච පන වෙය්‍යා කරන වෙය්‍යා කරනස්මින් බා ඒ බඤ්ඤමානෝ ආය ආයස්මතෝ කොණ්ඩංජස විරජං විකලමලං ධම්මචක්කුං උදපාදි යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යමක් හට ගන්නසොල් නම් එය නැසෙන බව අවබෝධ කරන්නේ මෙන්න මේ දෙයක් නැති බව දකින දැකීම තුළ පොත කියලා දෙයක් නැති බව දැකලා මිදෙන තැනයි එතකොට යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කිව්වේ එතකොට පවතින දෙයක් නැති බව පවතින යමක් තියෙනවා නම් ඒ අන්‍යාකාරයකට පත් වෙනවා කියන එකයි පවතින පවතිත්තේච පන බන්තේ භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සබ්බ අර විදිහටම කියනවා ඒතම් භගවතා දැන් ඒ විදිහටම ගත්තොත් සිංහල එකෙන් ගත්තොත් ආයුෂ්මත් කොණ්ඩංච පහ වූ කෙලෙස් රජස් ඇති පහව ගිය කෙලෙස් මල ඇති දහම්මැස පහළ විය භාග්‍යවතුන් වහන්සේ විසින් දම්සක් පැවතුම්හි කල්ලි මහණෙකු විසින් මේ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලෝ කිසිවෙකු විසින් හෝ තමන් වහන්සේ හා සම කළ හැක්කෙක් නැත එතෙන් අනුත්තර ධම්ස භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනා රාමේදී පවත්වන ලදැයි මේක දෙවියන් ප්‍රීතිഘോഷා කළ අර විදිහට දැන් කියනවා ඒ විදිහට මේ කතාව කියන මහා මරකු විසින් බමකු විසින් දෙවියෙකු විසින් සමාන කළ නොහැක අනුත්තර වූ සම්මා දස්සන ඒ කියන්නේ අනුත්තර දම්සක් භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදා ඉසිපතනා රාමේදී අවබෝධ කළෙමි ඊට පස්සේ දෙවිමිසුන් ප්‍රීති ഘോഷා කරා කියලා කියනවා ඊට පස්සේ සූත්‍රය තුල අන්තිම ටික එතනදී යන්නේ එතනදී තව වාක්‍යයක් පෙන්නනවා නම් දම්සක් භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදා ඉසිපතනාරාමේදී ඒත්‍රික් කියලා ඊට පස්සේ කියනවා මෙසේ එකෙනෙහි ඒ මොහොතේ බඹලොවතෙක් සාදුකාර ශබ්දයේ උස්ව පැන නැග්ගේ මේ දස දහසක් ලෝක ධාතුන් සැලුනේ මහත්සේ සැලුනේ දැඩිසේ වෙලුනේ දෙවියන්ගේ දේව දේවානුභාවයේ ඉක්මන සිටි අප්‍රමාණ උදාර ආලෝකයක් ලෝ පහළ විය. එකල්ලි භාග්‍යවතුන් වහන්සේ බවත් කොණ්ඩඤ්ජ ඒකාන්තයෙන් දැනගත්තේ කොණ්ඩඤ්ජ ඒකාන්තයෙන් දැනගත්තේ බුදුන් වහන්සේ ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ උදම් අනුසේක මෙසේ ආයුෂ්මත් කොණ්ඩඤ්ජ කොණ්ඩඤ්ජහට අන්‍යා කොණ්ඩඤ්ජයයි නම වැටෙන්නට හේතු වෙයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ අන්න කොණ්ඩඤ්ජ අවබෝධ කරා කියන එක කියනවා. එතකොට මෙතන මේව දකින්න මේ ධර්මයේ දකින්නකොට බොහොම පිරිසිදුවට මේ මේ අතිශෝක්තියෙන් දාලා තියෙනවා යමක් ඒක අඳුන ගන්න ඒක අතිශෝක්තියක් කිව්ව බවත් ඒ වගේම මෙතනදී නිර්මලව මේ අන්න කොණ්ඩඤ්ඤ අවබෝධ කරා කියන එක නිර්මලව අපිට දකින්න ලැබෙනවා. ඒක සාමාන්‍ය විදිහට තියෙන දේ බාර ගන්න. ඒක නිර්මල ධර්මයක් එතන එතකොට දකින්න ලැබෙනවා. මහත්තේ සැලුනේ, දැඩිසේ වෙලුනේ. එතකොට මේ මෙතන අප්‍රමාණ උදාර ආලෝකයක් පහළ වෙයි කියන එක මේ වෙන මේ නිකම් මේ ආලෝකයක් එහෙම පහළ වෙලා නෙමෙයි. මේක ධම්මාලෝකයක්. ධම්මාලෝකයක් කියන්නේ ප්‍රඥාලෝකයක් කියන්නේ මේ එළියේ තියෙන ආලෝකයක් නෙමෙයි. එළියේ මේ මොකක් හරි ආලෝකයක් පහළ වෙන එකක් නෙමෙයි. ඒක මිත්‍යා දෘෂ්ටියක් කවුරු හරි ඒකත් එහෙම හිතනවා නම් එහෙම දෙයක් නෙමෙයි. මේ ප්‍රඥාලෝකයක් කියන්නේ ඒ සත්‍ය මේ සත්‍ය අවබෝධය තුළ ඒ චිත්ත ප්‍රවාහයක් තුළ ඇතිවන ආලෝකයක්. ඒ චිත්තයකට ඇතිවන ඒ ඒ ඇලෙන ගැටෙන ස්වභාවයේ මිදීම තුළ ඇතිවන ඒ සුකුම ආලෝකයක් තමයි ප්‍රඥාලෝකයක් කියන්නේ ධම්මාලෝකයක් කියන්නේ ධම්මචක්කුසේ තුළ ඇතිවන ඒ නිවීමක් තුළ ඇතිවන ආලෝකයක්. ඒ නිවීමක් තුළ ඇතිවන ආලෝකයක රාගදේශමෝ ගින්නකින් ඇතිවෙන එකක් නෙමෙයි. රාගදේශමෝ ගින්න ප්‍රහීන වීමෙන් ඇතිවන ඒ සත්‍ය දැකීම තුළ ඇතිවන ඒ ධම්ම චක්කුසේ පහළ වුණා කියන තැන ඒ ඒ ඥානං උදපාදි ප්‍රඥා උදපාදි ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියන්නේ ඒ ධම්ම චක්කුසේ නිසා නිසා පහළ වෙන උදපාදේ. ඒක සිතක හට ගන්න ආලෝකයක්. මේ එළියෙන් හොයන්න යන්න එපා. ඔය ඔයාලා ගොඩක් වෙලාවට ගොඩාක් අයට අපිට කියන්න තියෙන දෙයක් විශේෂයෙන්ම මේ බෞද්ධ අය මිත්‍යා දෘෂ්ටික වෙන්න හේතුවක් තමයි මේ පුදුම හිතන ඒවා හොයන්න යනවනම්. බුදුන් වහන්සේ කිසිම තැනක 이르දි අගය කළේ නැත්තේ ඔන්න ඔය නිසයි. අපි ඒක තමයි කිව්වේ ගායශීෂයේ බෝධිමූලයේ ඒ සිද්ධාර්ථ තාපසතුමා ඒ තුම් භූමියම ජයගෙන කාම් භූමිය රූප භූමිය අරූප භූමිය සිත තුලින් දැකලා මිදිලායි බුද්ධත්වයටපත් උනේ. කිසි කෙනෙක් දන්නේ නැහැ. සත්සතියක් ගත කරා කිසි කෙනෙක් දන්නේ නැහැ. එළියට එනකොට වනාන්තරයෙන් එළියට එනකොට කවුරුත් නැහැ. බලන් ඉන්න කිසි කෙනෙක් නැහැ. අපොඩි ගහන්න ප්‍රීතිഘോഷා කරන්න කිසි කෙනෙක් නැහැ. එහෙනම් මේක ඒ නිකම් නිකම් අර සාහිත්‍ය රසවින්දනයේ වගේ නිකම් සුන් අර නිකම් සුරංගනා කතා කියලා මේ බුද්ධ ධර්මයේ කිලුට කරන්න එපා කියන එක තමයි අපිටත් කියන්නේ. ඒ අවිද්‍යාව තුළ ඉන්න ඒ මිත්‍යා දෘෂ්ටික භූමියේ ඒ අයට රාගයේ ඒ අය රාගයෙන් ඉන්නේ, තණ්හාවෙන් ඉන්නේ. ඒ අයට මොකද්දෝ දෙයක් ඕනි පෙන්වන්න. ඒක නිසා තමයි ඒ වගේ බැලුම් බෝලයක් වගේ එකක් ලියලා පොත් ලියලා පෙන්නලා තියෙන්නේ. එහෙම දෙයක් කොහෙවත් නැහැ. උපක හම්බ වෙනවා මගදී උපක තමයි අහන්නේ ඒකත් ඊටාම වැදගත් අපි දිගටම පැහැදිලි කරා ස්වාමීනි ඔබ කවරෙද්ද අහනවා ස්වාමීනි ඔබ මිනිස්සෙද්ද ස්වාමීනි ඔබ දෙවියෙක්ද ස්වාමීනි ඔබ බ්‍රහ්මයෙක්ද එතකොට ඒ කියපු නම් එකකටවත් බුදුන් වහන්සේ නැහැ කියන. ඇයි ඒ? බුද්ධ කියන්නේ මිනිසෙක් නෙමෙයි කියලා පෙන්වන්නයි දෙවියෙක් නෙමෙයි බ්‍රහ්මෙක් නෙමෙයි සත්ව පුජ්‍යල දෘෂ්ටියෙන් බුද්ධ දකින්න බැරි බවයි ඒකට හේතුව. ඒ පණිවිඩය ඒතර දෙන්නේ. එහෙනම් බුද්ධ කියන්නේ සත්ව පුජ්‍යල දෘෂ්ටියෙන් මිදුණු තැන ඒ බුද්ධ ස්වභාවයේ සෑම සිතකම සිතුවිලි මිදුණු තැන හම් වෙනවා. සිතුවිලි වලින් මිදුණු තැන හැම සිතකම බුද්ධ ස්වභාවය පවතිනවා. ඒ බුද්ධ කියන්නේ කෙනෙක් පුජ්‍යලෙන් නෙමෙයි. ආත්මීය ස්වභාවයක් නැති තැනට කියන නම බුද්ධ වැටෙනවනේ ඒකත් දාගත්ත නමක් විතරයි. මේ ලෝකේ එහෙම දේවල් මොනවත් නැහැ. විඥානය කියලා දෙයක් තියෙනවද? නැහැ. විශ්ව ශක්තිය කියලා දෙයක් තියෙනවද? නැහැ. ශක්තිය කියලා දෙයක් තියෙනවද? ඒත් නැහැ. ඇයි ඒ ඔක්කොම අපි දාගත්ත නම් ටිකක්. එහෙම දෙයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒවා වෙනස් කරන්න ඕන නම් පුළුවන්. දැන් වැටේනවා. ඒකයි ඇත්ත. ඒකයි අර බ්‍රාහ්මණයෝ නිගන්ඨිය දාගත්ත නම් ටිකක් තියෙනවානේ. ওই සුගතිය කියලා ওই බුදුන් වහන්සේ බුදු සමය තුල ඇත්තට මේවා වෙනස් කරේ නැහැ නේ ප්‍රථම ධ්‍යාන විතක්ක විචාර සංසිඳනකොට බ්‍රහ්ම පාරිසද්දේ බ්‍රහ්ම පුරোহিতේ මහා බ්‍රහ්මයේ කියලා බ්‍රාහ්මණය තමයි කිව්වේ බුදුන් වහන්සේ ඒව බුදුන් වහන්සේ දාගත් දාපු නම් එහෙම නෙමෙයි ඒ බ්‍රාහ්මණ සමාජයේ තිබිච්ච ඒවා ප්‍රථම ධානයේ ඔය විතක්ක ਵਿਚාර පිරිසුක ඒකාග්‍රතාව තියෙන ඔය ඔය හිත විසිරේ ඒ නොවිසුණු සිතේ ස්වභාවයට ඒ සමාධිමත් සිතේ ස්වභාවයට හුස්ම ගියොත් එතන තමයි ඒ සිත අපි කිව්වේ අර ශක්තිය ඇතුළේ හිර වෙනවා කියලා. ඔතන තමයි. අර හීනෙන් අවදි වෙනවා කියන්නේ හීනෙන් හීනෙන් නැගිටින්නේ නැතුව හුස්ම ගියොත් එහෙම හීන තුල හිර වෙනවා කිව්වේ අන්නේ සමාධි අවස්ථාවල හිර වෙන එක ඒකමයි. පැහැදිලිනේ ශක්තිය ඇතුලේ හිර වෙනවා. ඒකයි පෙන්වන්නේ මේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝතේ මහා බ්‍රහ්ම කියන ප්‍රථම ධානය, ද්විතීක ධානයට පෙන්වන්නේ පරිත්තාභය, අපමානාභය, ආවස්සරේ. එතකොට එතන තුතික ධානය, ධාන අවස්ථා. විතක් විචාර සංසේදනකට ප්‍රීති සුඛ එතකොට ඒකාග්‍රතාව දෙවෙනි ධානය. එතකොට තුන්වෙනි ධානය ප්‍රීති සංසිඳන සුඛ ඒකාග්‍රතාව. ඒතර ඒතර පෙන්නේ පරිත්තාභය අප්‍රමාණාභය. ආබ ඒතර පරිත්ත සුභය අප්‍රමාණ සුභය සුභ කින්නකේ කියලා තුන්වෙනි ධ්‍යානෙ පෙන්නවා. ඉතින් මේවා බ්‍රාහ්මණ නම් බ්‍රාහ්මණයෝ දාපුවා. ඒගොල්ලෝ තමයි මේ රූපාවචර ධ්‍යානවල මේ මේ මේ හිටියේ මේ ලෞකික ධ්‍යානවල. ලෝකෝත්තර භූමිය තියෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ අවස්ථා හතරක් බුදුන් වහන්සේ පෙන්නනවා. ඒවා පිරිහෙන ඒවා නෙමෙයි. මේ ලෞකික ධ්‍යාන පිරිහෙනවා. අතර රාගදේශම තුනීවන අවස්ථා හතරක්මයි තියෙන්නේ. මේ රාගදේශ මොහ මේ ප්‍රහීන වුණාට පස්සේ නැවතත් ඒ අවස්ථා හතර තමයි එතන පෙනෙන්නේ. ඇත්තටම ඒ කිසිවක්ම සිද්ධ වෙන්නේ නැහැ බුද්ධ දර්ශනය නොදන්න කිසි කෙනෙක්ට. ලෝකෝත්තර භූමියේ සමාධියක් හමුවන්නේ නැහැ. බුද්ධ දර්ශනයේ තියෙන ඒ සම්මා දිට්ඨියට එන්න ඕනේ. එහෙනම් දෙවියන් මරුන් මිනිසුන් මේ ඉන්න කතාව තුන තන ඒ අවිද්‍යා භූමිය තුල සම්මා දිට්ඨියක් නැහැ. ඒකනම් කවදාවත් ඔබ බලාපොරොත්තු වෙන්නත් එපා. ඒක නිසා දෙයක් තියෙන තැන බුද්ධ ධර්මයේ නෑ බෞද්ධයෙක් නෑ. භව නිරෝධයක් දකින තැන දෙයක් නැති බව දකින තැන ඔය කියන දෙවියන් මරුන් මිනිසුන් ඔය කියන ප්‍රජාව ඉන්න තැන නෙමෙයි. ඒකෙන් මිදෙන තැනයි සම්මාදිට්ඨිය තියෙන්නේ. එතනයි බෞද්ධයා ඉන්නේ. එතනයි ධම්ම මේතන චතුරාර්ය සත්‍ය අවබෝධ තියෙන්නේ. එතනයි දහම් මැස පහළ වෙන තැන. ධම්ම චක්කුසේ අවදි වුණා කියන්නේ එතනටයි. එහෙනම් මේ හැම දෙයකම සම්මා දිටියටපත් වෙන්නේ එතනින්. එතනයි ආරෂ්ඨාංග මාර්ගය හමු වෙන තැන. එහෙනම් දෙයක් තියෙන තැන ධර්මේ නෑ. දෙයක් තියෙන තැන සම්මා දිටියත් නෑ. දෙයක් තියෙන තැන අවිද්‍යා භූමියයි. මෙන්න මේක සුද්ධ කරගත්තොත් සත්තානම් විසුද්ධියයි කියන තැනට එනවා. අන්න සත්තානම් විසුද්ධියයි දුක්ඛ දෝමනස්සානම් අත්තගමයි ඥායස අධිගමයි නිබ්බාන සත්‍ය කිරයයි කියන නිවන් මගාම වෙනවා. එතනට එන්න නම් ඔබ මනාකොට සිහිනුවන එළඹ ගන්න ඕනේ. මේ තියෙන දෘෂ්ටි කාන්තාරයෙන් මිදෙන්න නම් ඔය දූවිලි කුණු ගසලා දාලා නැගිටිනවා වගේ ඔබ ඍජු භාවයෙන් එන්න ඕනේ ඒ සම්මා දිට්ඨිය කරා. දෙයක් නැති බව දකින්න ඕනේ. ඒ චතුරාර්ය සත්‍ය පෙන්වන්න හේතුව ඒ මහෝපදේශ හතරට ධර්ම දේශනා කරන්න බැරි වෙලා තියෙන්නේ අද සමාජෙට මෙන්න මේක දකින්න බැරි වීම. ධම්මචක්කපවත්තන සූත්‍රය තුලින් දකින්න බැරි වීම. ඒතරයි අසරණ වීම. ඒකයි දුක්ඛ සත්‍ය කියන්නේ පොත කියලා දෙයක් තියෙන තැනයි දුක සත්‍ය තියෙන්නේ. හැබැයි දුක ආර්ය සත්‍ය කියන්නේ දෙයක් නැති බව දකින එකයි ප්‍රජානාති. පරිඤ්ඤයයති කියන්නේ නිසයි. ඒකයි දුක්ඛ ආර්ය සත්‍ය පැහැදිලි කරනකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ පෙන්වන්නේ. ඒකයි ඒ පෙන්වන්නේ තංකෝ පනිදං දුක්ඛ අරිය සත්‍යං පරිඤ්ඤයයති කියලා. ඒ වාක්‍ය කිසි කෙනෙකුට මග අරින්න බෑ. එයයි ප්‍රජානාති කියන තැන. ප්‍රජානාති කියන්නේ දෙයක් නැති බව දැකීමයි. එහෙනම් එතනයි තියෙන්නේ ඉදන් දුක්ඛ සමුදය අරිය සත්‍යං කියනකොට ඒ තණ්හාව අපි කියනවානේ සමුදයට සන්නාව කියලා. එහෙනම් පොත කියලා දෙයක් තියෙන තැනකට ඇලෙනවා ගැටෙනවා. අන්නේ ඇලෙන්න ගැටෙන්නේ නැතිව ඒ පහතබ්බ කියන තැන. ඒ පහතබ්බන්ති කියන එකයි සමුදේ ආර්ය සත්‍ය කියලා කියන්නේ. සමුදේ සත්‍ය කියන්නේ තණ්හාව. සමුදය ආර්ය සත්‍ය කියන්නේ ඒ තණ්හාවේ මිදෙන එකයි. තංකෝ පනිදං දුක්ඛ සමුදය ආර්ය සත්‍යං පහතබ්බන්ති කියන්නේ පොත කියලා දෙයක් නැති බව දකින එකයි දුක්ඛ ආර්ය සත්‍ය. පොත කියලා දෙයක් නැති තැන ඇලෙන්න දෙයක් නැති වෙන එකයි පහතබ්බන්ති. පොතක් කියලා දෙයක් නැති බව දකිනවා. එතකොටම ඇලෙන්න ගැටෙන දෙයක් නැති වෙනවා පහතබ්බන්ති කියන කාවේ එකයි. එතකොට දුක්ඛ නිරෝධාරිය සත්‍යං කියනකොට දුක්ඛ නිරෝධය කියන්නේ ඔබ කවුරුත් දන්නවා දුකෙන් මිදීමයි. හැබැයි දුකෙන් මිදීම සිද්ධ වෙන්නේ පොතෙන් මිදීමයි. අන්න එතනයි පෙන්වන්නේ තංකෝ පනිදාන් දුක්ඛ නිරෝධාරිය සත්‍යං සච්චිකාතබ්බන්ති. ඒ කියන්නේ මිදීමටපත් වීමයි. නිරෝධ සත්‍යයි නිරෝධාර්ය සත්‍යයි හඳුනා ගන්න. මිදීමටපත් වීම පොතෙන් මිදීමටපත් වීමයි. බාහිර දෙයක් නැති බව දකින දැකීමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ. ඒතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ ඒක භාවිතබ්බන්ති කියන එකයි ගන්නෙ. ඒ භාවිතය එතකොට දෙයක් නැති බව දකින දැකීමයි භාවේතබ්බන්ති කියන්නේ. ඒතකොට භාවේතබ්බන්ති කියන එකයි තංකෝ පනිදං තංකෝ පනිදාන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යම් භාවේ තබ්බන්ති කිව්වේ අන්නේ නිසයි මේ භික්ඛවේ පුබ්බයනුසුතේසු ධම්මේසු පෙරණැසු විරු ධම්මයයි කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ නිසායි. ඒතකොට මේ හැමතැනම පෙන්වන්නේ මේ හැම තැනකම කියන්නේ එතකොට මුලින්දම ඔබ බැලුවොත් ඔබට පේයි තංකෝ පනිදන් දුක්ඛ අරිය සත්‍යම් පරිඤ්ඤය යාති කියන තැන පොතක් කියලා දෙයක් නැති බව දකින තැන පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාති කියලා අර වාක්‍ය ටික කියනවා. පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙරනොයසු විරුදාම්මස කියලා. හැමතැනම කියනවා මේ පේ කලින් තිබිච්ච එක නෙමෙයි කියලා. ඒ කියන්නේ පොතක් නැති බව දකින එක පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන වාක්‍ය දාලා බුදුන් වහන්සේ ආයි පෙන්නනවා. එතරත් ඒ සූත්‍රය තුලම ඒ දකින්න ලැබෙනවා. තංකෝ ද බලන්න දුක්ඛ සමුදයාර සත්‍ය තියෙන තැන තංකෝ පනිදං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනුසුතේ ධම්මේසු චක්කුං උදපාදි ආලෝක උදපාදි අර ටික කියන. ඒක කියන්න හේතුව පෙරනසුවිරු දහම්මැස කියලා මේ හැමතැනම කියනවා නම් හතර පාරක් ඒක තියෙන දේ නෙමෙයි. නැති බව දැකීමයි. දැන් වැටේනවා. අනුසෝතේ තුල කවදාවත් සම්මා දිට්ඨිය නැහැ. පටිසෝතේ තුලයි හමුවන්නේ. ඒකයි මෙතන තියෙන වටිනාම කාරණේ වෙන්නේ. ඉතින් එතනයි ආරෂ්ඨාංග මාර්ගයේ පටන් ගන්න තැන සම්මා දිට්ඨියට හම්බ වෙන තැන දෙයක් නැති බව දකින තැනයි සම්මා දිට්ඨිය හම්බ වෙන්නේ. ඒකත් මෙතනින්ම ඔබට මනාවකට පැහැදිලි වෙනවා. එතකොට ද්වේදසාකාරන් ත්‍රිපරිවට්ටම් කියලා දකින්නේ මේක හිතන බව වෙනයි, දැනෙන බව වෙනයි, මිදුණු බවට දැකීම දැනීම වෙනයි. එහෙනම් අර ඥානතෝ පසතෝ කියන එකම තමයි මේ කරකෙන්නේ වටේට සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියන්නේ. සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියන එක සත්‍ය ඥානෙ කියන්නේ දැන ගැනීම, කෘත්‍ය ඥානෙ කියන්නේ ඒක දැකීම, ඒ කෘතඥානෙ කියන්නේ මිදීමටපත් වීමයි. සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන ඒකයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ යාව කිංච මේ භික්ඛවේ ඉමේසු චසුසු අරිය සච්චේසු එවං තිපරිවට්ටං ද්වේදසාකාරං යථා භූතං පජානාති කියලා ඒ යථා භූතව ඒ දකින ආකාරය යථා භූතං ඥාන දස්සන න විසුයිසුද්ධං කියලා කියන්නේ අහෝසින් න තාවාහං භික්ඛවේ සදේ මේ විදිහටම ඊට පස්සේ එතකොට මේ සදේවක ලෝකේ මේ මරුන් බමුන් මිනිසුන් දෙවියන් සහිත ලෝකේ මිත්‍යා දෘෂ්ටික භූමිය කියන්නේ. මෙච්චර කාලයක් ඔබ හිතන් හිටියේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත සහිත ලෝයේ මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ඒ ප්‍රජාවේ මේ අනුත්තර වූ සම්මා සම්බෝධියටපත් වෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටික භූමියේ සම්මා දිට්ඨිය අවබෝධ කරලා සම්මා දිට්ඨියටපත් වීමයි ඒ සම්බෝධියටපත් වෙනවා කියලා කියන්නේ. යට එනවා. ඒක අතිශයින්ම ගැඹුරුම වාක්‍ය එතනයි තියෙන්නේ. එතනයි අරහත් ඵලයට ඒසා මාගේ අරහත් ඵල සමාධිය අකෝප්පයි කියලා බුදුන් වහන්සේ සිංහනාදයක් කරන්නේ. ඒ කියන්නේ මේ සත්‍ය අවබෝධය නොසැලෙන අකෝපචේත විමුක්තිය ආත්මයක් තියෙන තැන කෙනෙක් ඉන්න තැන කුප්පණය වෙනවා. ඒ කියන්නේ ආත්මයක් තියෙන තැන කෙනෙක් ඉන්න තැනයි ඒ කුප්පණය කියන්නේ ඒ කියන්නේ චලණය වෙන එක තියෙන්නේ. හැබැයි අකෝපචේත විමුක්තිය කියන චිත්ත විමුක්තිය තුළ ආත්මයක් දෙයක් පුජ්‍යලයක් නැති බව දැකීම තුළයි ආත්මයක් දෙයක් පුජ්‍යලයක් නැති බව දැකීම තුළයි අකෝපචේත විමුක්තියම වේ. රටේන. එහෙනම් මේ ලෝකයේ මේ තියෙන විදිහටම තියෙද්දී ඒ අවබෝධයෙන් සියල්ලෙන් මිදිලා සංකිතේ නිබ්බිදාය අන්න බුදුන් වහන්සේ මහා සිංහනාදයක් කරනවා. අකෝපා චේත විමුක්තිය කියලා ආයුධමන්තිමා ಜಾති නත්ති දානි පුනබ්බවෝ කියලා බුදුන් වහන්සේ නැවත උප්පත්තියක් නැහැ මේ අවසාන ආත්ම භාවයේ කියලා දේශනා කරනවා. එහෙම නේද? ඔව් ඒ තමයි මහා සිංහනාදේ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ ඥානස්ස පනමේ දස්සනං උදපාදි අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්තිමා ಜಾති නත්ති දානි පුනබ්බවෝති ඉදෝච භගවා අත්තමනෝ පඤ්ඤා ගියා බික්ඛු භගවතෝ වාසිතං අබින්නන් දුනති ඉතින් මෙතනයි ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ සතුරු සිත් ඇති ඒ පස්වග භික්ෂු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්ත. ඉතින් එය සතුටටපත් වුණා කියන එක. හොඳයි එහෙමනම් ධම්මචක්ක පවත්තන සූත්‍රය තුළ දහම්මැස පහල කර ගන්නට හැමෝටම ඒ සැඟවුණු ධර්මයේ ඉස්මතු කර ගන්නට ඒ කාලයේ වැලිතලාවට සැඟව ගියේ සත්‍ය අවදි කරන්නට සත්‍ය නම් සත්‍යමයි දෙයක් නැති බව දැකීමයි සත්‍ය වන්නේ අන්නේ ධර්මයේ ඉස්මතු කර ගැනීමයි ධම්ම චක්කුසේ අවදි කර ගැනීමයි මේ දේශනාවේ අත්තටම මුඛ්‍ය හරය වන්නේ ඉතින් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සැඟවුණු ඒ යථාර්ථය අවදි කරගන්න එකයි ඉතින් ඔබට මනාකොට මේ තුල දකින්න ඕනි ධර්මයයි. ධර්මේ නම් දෙයක් නැති බවයි. අපි කිව්වා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නවති ඉමස් උපද්දා ඉදං උපද්ද ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන්නේ දෙයක් නැති බව දැකීමයි. දෙයක් කියලා දෙයක් නැති බව දැකීමයි. ධම්මචක්කසේ අවදි වෙනවා කියන්නේ. එතනයි ආලෝකෝ උදපාද, චක්කුං උදපාද, විද්‍යා උදපාද, ඥානං උදපාද, ප්‍රඥා උදපාද. ඒ ධම්මස පහළ වූ තනයි. ඒ ඒ ඔබ චක්කුං උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි කියලා ඒ මහා සිංහනාදේ කරන තැන තමයි. තමන් තමන්ගේ මිදීමමයි සියල්ලේගෙම මිදීම වන්නේ. සියල්ලේ මිදීමමයි තමන්ගේ මිදීම වන්නේ. දෙයක් නැති තැන තමනුත් නැහැ. අවබෝධ කිරීම ඊටාම ඇත්තටම සියුම්ම කාරණයක් මේ ධර්මයේ තුල තියෙන. හොඳයි එහෙමනම්. තෙරුවන් සරණයි.